කතා කිරීම පිළිබඳ ශික්ෂාපද මුසාවාද සික්ඛාපදය සම්මප්පජාන මුසාවාදේ පාචිත්‍යං පාචිත්‍ය පාළිය දෙක පිටුව දන දන බොරු කිව පචිති ඇවත් වෙයි දුටුදය නොදුටු වෙමියයිද නොදුටුදය දුටු වෙමියයිද ඇසූදය නොඇසු වෙමියයිද නොඇසූ දේ ඇසුෙමි යයිද සිතූ දේ නොසිතුෙමි යයිද නොසිතූ දේ සිතුෙමි යයිද දත් දේ නොදනිමි යයිද නොදත් දේ දනිමි යයිද වූ දේ නොවූයේ යයිද නොවූ දේ වූයේ යයිද ඇති දේ නැත යයිද නැති දේ ඇත යයිද කල දේ නොකෙලෙමි යයිද නොකල දෙය කෙලමියයිද කරන දෙය නොකරමියයිද නොකරන දෙය කරමියයිද දුන් දෙය නොදුන්නේ යයිද නොදුන් දෙය දුන්නේ යයිද අනුන් රැවටීම පිණිස කීම සම්මප්පජාන මුසාවාද නම් වෙයි හොඳටම දුප්පතෙකු එන විට අරෙන්නේ මුදලාලි කෙනෙක් මෝඩයෙකු වෙන විට අර එන්නේ මහා පඬිවරයෙක් යනාදීෙන් විනෝදය පිනිස වෝද මුසාවක් කීව පචිති ඇවත් වෙයි රැවටීමේ අදහස නැතියෙකුට ඉක්මන් වීමෙන් බොරුවක් කියවුණද වැරදීමෙන් බොරුවක් කියවුණද කතාවේ අදක්ෂතාව නිසා බොරුවක් කියවුණද ඇවත් නොවේයි රැවටීමේ අදහසින් මුවින් බොරුවක් කිව්වද අත්පා ආදියෙන් ඇගවුවද ලිවීමෙන් ඇගවුවද පචිති ඇවත් වෙයි. ඕමස වාද සික්ඛාපදය ඕමස වාදේ පාචිත්‍යං පාචිත්‍ය පාළිය 8 වන පිටුව අසන්නහුගේ සිතෙහි හැනෙන වචන කීමෙන් පචිති වෙයි උපසම්පන්නේක් උපසම්පන්නේකොට රිදවීම පිණිස ජාතිය, නාමය, ගෝත්‍රය, කර්මය, ශිල්පය, ආබාධය, ලිංගය, ක්ලේශය, ආපත්‍ය, ආක්‍රෝෂය යන දස ආක්‍රෝෂ වස්තුන්ගෙන් ආක්‍රෝෂ කෙරේ නම් පචිති වෙයි. මේ සිකපදයෙන් පාචිත්ති දුක්ඛට දුබ්බාසිත යන ඇවැත් තුනම වෙයි. හීන ಜಾති උත්කෘෂ්ඨ ಜಾති වශයෙන් ಜಾති දෙවර්ගයකි. චණ්ඩාල වේන නේසාද රතකාර පුක්කුස යන මේවා හීන ಜಾතියයිද. ශාත්‍රීය බ්‍රහ්ම ಜಾති උත්කෘෂ්ඨ ಜಾතියයිද. විනය පාළියේහි දක්වා ඇත්තේය. චණ්ඩාල ආදී හීන જાති ඇති උපසම්පන්නයෙකුට රිදවීමේ අදහසින් චණ්ඩාලයේකි වැද්දෙකි කෙවුලෙකි යන ආදීන් කියා නම් වචනයක් පාසා පචිති වෙයි. ශාත්‍රීය ආදී උසස් જાති ඇති උපසම්පන්නයෙකුට නුඹ චණ්ඩාලයේකි යන ආදීන් කියා නම් වචනයක් පාසා පචිති ඇවත් වෙයි. ශාත්‍රීයෙකුට චණ්ඩාලේක්‍යයි කීම බොරුවක් වුවද රැවටීමේ අදහසින් තොරව රිදවීමේ අදහසින් කීමේදී ඕමසවාද ශික්ෂාපදයෙන් මිස මුසාවාද ශික්ෂාපදයෙන් ඇවැත් නොවේ. හීන જાති ඇති උපසම්පන්නයෙකුට රිදවනු කැමැත්තෙන් ඔබ ශාත්‍රීයකි බ්‍රාහ්මණයෙකියයි කියා නම් එයින්ද පචිති වෙයි. උසස් ಜಾති ඇති උපසම්පන්නයෙකුට රිදවනු කැමැත්තෙන් ඔබ ශාත්‍රීයෙකු බ්‍රාහ්මණයෙක්යයි කියා නම් එයින්ද පචිති වෙයි. උපසම්පන්නයෙකුට රිදවනු පිණිස කෙලින්ම චණ්ඩාලේක්‍ය යනාදීන් නොකියා මෙහි චණ්ඩාලයොත් ඇත යනාදීන් අනියමින් කීමෙන් දුකුලා ඇවැත් වෙයි. උපසම්පන්නයෙකුට රිදවනු පිණිස අනියමින් මේ මේ දේ කරන අය චණ්ඩාලයෝ නොවෙද්ද යනාදීන් කීමෙන්ද දුකුලා ඇවැත් වෙයි. උපසම්පන්නයෙකුට රිදවනු පිණිස අපි චණ්ඩාලයෝ නොවෙමුය වැද්දෝ නොවෙමුය යනාදීන් කීමෙන්ද දුකුලා ඇවැත් වෙයි. අනුසම්පන්නයන්ට ආක්‍රෝෂ කිරීමෙන්ද දුකලා ඇවැත් වෙයි. රිදවීමේ අදහසින් තොරව චණ්ඩාල ආදී ಜಾති ඇති උපසම්පන්නයෙකුට පීඩා කිරීමේ අදහසින් චණ්ඩාලයක යනාදීන් කීමෙන් දුබ්බාසිත ආපත්‍ති වෙයි. අනුසම්පන්නයෙකුට කීමෙන්ද දුබ්බාසිත ආපත්‍ති වෙයි. නාම ගොත්ත කම්ම සිප්ප ආබාධ ලිංග කිලේශ ආපත්‍ති යන ආක්‍රෝෂ වස්තුන්ගෙන් ආක්‍රෝෂ කිරීම කියන ලද ක්‍රමය අනුව සලකා ගත යුතුය. විනය පාළියේහි ඒ සියල්ලද එකින් එක විස්තර කර ඇත්තේය. දීර්ඝ වීමෙන් පොත මහත්වන බැවින් මෙහි ඒවා නොදක්වමු. ආක්‍රෝෂයද හීන උත්කෘෂ්ඨ වශයෙන් දෙආකාර වෙයි. බල්ලා, ගොනා, මීහරකා, ඌරා, කොටියා, පව්කාරයා යනාදියත් යා කාර ආදී නොමනා අකුරු යොදා කතා කිරීමත් හීන ආක්‍රෝෂයයි සීලවන්තයා පණ්ඩිතයා වීරයා කතිකයා පින්වන්තයා වාසනාවන්තයා යනාදිය උත්කෘෂ්ට ආක්‍රෝෂයයි ය කාර ආදිය යොදා ආක්‍රෝෂ කිරීම යනු අනුන්ගේ తත්වය පහත් කරනු සඳහා රයිගමයා ගම්පොලයා ජිනරතනයා ගුණානන්දයා ගුණසිරියා ආනන්දයා රාහුලයා යනාදීන් කතා කිරීමය පෙර පව්කම් කළ නිසා නුව දැන් චණ්ඩාලයෙකු වී ඇත පව්කම් කළහොත් මතුද එසේම විය හැකිය යනාදීන් අනුශාසනයක් වශයෙන් කීමෙන් ඇවැත් නොවේයි. වරද කළ අයට අනුශාසනා කිරීමේදී සිත වහා පෙරලෙන බැවින් අතර කෝපය ඇති වී චණ්ඩාලේක් යනාදීන් කීවද ඇවැත් නොවේයි. පේසුඤ්ඤ සික්ඛාපදය භික්ඛු පේසුඤ්ඤ පාචිත්‍යං පාචිත්‍ය පාළිය 20 පිටුව. භික්ෂූන්ට කේලාම් කීමෙන් පචිති වෙයි. කේලාම් කීමය යනු තමා ප්‍රිය පුද්ගලයෙකු වීමේ අදහසින් හෝ දෙදෙනෙකු ભેද කිරීමේ අදහසින් හෝ එකෙකු කී දෙයක් අනෙකෙකුට කීමය. එය ඕමසවාද සිකපද විස්තරයේ දැක් වූ ಜಾති නාම ආදී දස ආකාරයෙන් සිදුවේ. අසවල් භික්ෂුව ඔබ වහන්සේ චණ්ඩාලේකයයි කීය. යයි කීම ಜಾති වශයෙන් කේලාම් කීමය. අහවල් භික්ෂුව ඔබ වහන්සේ නොමනා කැත නම් කියන්නේය. යයි කීම නාම වශයෙන් කේලාම් කීමය. අසවල් භික්ෂුව ඔබ වහන්සේ අසවල් ගෝත්‍රයේය. යයි කියන්නේ යයි කීම ගෝත්‍ර වශයෙන් කේලාම් කීමය. එක් භික්ෂුවකට අන්‍ය භික්ෂුවක් ಜಾති ආදියෙන් ගටා කී නොමනා බසක් අසා එය තමා ප්‍රියේකු වීමේ අදහසින් හෝ ඒ භික්ෂූන් දෙදෙන ભેද කිරීමේ අදහසින් හෝ ඒ භික්ෂුවට කීයේ නම් පචිති ඇවත් වෙයි භික්ෂුවක් අනියමින් කී දෙයක් අසා අසවල් භික්ෂුව මෙහි චණ්ඩාලයෙකු ඇතයයි කීයේය ඒ කීයේ ඔබ වහන්සේට යනු ඇතැයි කීමෙන් දුකුලා ඇවැත් වෙයි. භික්ෂුවක් භික්ෂුවක් ගැන භික්ෂුවක් විසින් කී දෙයක් ඒ භික්ෂුවට කේලාම් වශයෙන් කියන කලෙහි වචනයක් පාසා පචිති ඇවැත් වෙයි. උපසම්පන්නේකු උපසම්පන්නේකුගේ කීමක් අසා එය කේලාම් වශයෙන් අනුසම්පන්නේකුට කියතොත් වචනයක් පාසා දුකුලා ඇවැත් වෙයි. උපසම්පන්නේකු අනුසම්පන්නේකුගේ කීමක් අසා කේලාම් වශයෙන් උපසම්පන්නේකුට කීමේදී ද වචනයක් පාසා දුකුලා ඇවැත් වෙයි. උපසම්පන්නේක් අනුසම්පන්නේකුගේ කීමක් කේලාම් වශයෙන් අනුසම්පන්නේකුට කියානම් වචනයක් පාසා දුකුලා ඇවැත් වෙයි. තමා ප්‍රියේකු වීමේ අදහසින් තොරව අන්‍යයන් ભેද කිරීමේ අදහසින් තොරව යම් කිසි කරුණක් නිසා එකකු කී දෙයක් අනිකෙකුට කීමෙන් ඇවැත් නොවේයි. දුට්ටුල්ලා රෝචන සික්ඛාපදය යෝ පන බික්ඛු බික්ඛුස්ස දුට්ටුල්ලං ආපත්තිං අනුසම්පන්නස්ස ආරෝචෙය්‍ය අඤ්ඤත්‍ර බික්ඛු සම්මුතියා පාචිත්‍යං ආචිත්‍ය පාළිය 44 පිටුව. යම් මහණෙක් භික්ෂුවකගේ දුට්ටුල්ල ආපත්‍යක් භික්ෂු සම්මුතියක් නැතිව අනුසම්පන්නයෙකුට ආරෝචනය කෙරේ නම් පචිති ඇවත් වෙයි. දුට්ටුල්ල ආපත්‍ය anu පරාජිකා සංගාදිශේෂ යන ඇවත් දෙකොටසම දෙකොටසටම නමකි. මේ ඇවත පනවා ඇත්තේ සංඝාදිශේෂ ආපatti ගැන පමණකි. උපසම්පන්නේකු අසවල් භික්ෂුව මෙනම් වරද කොට සංඝාදිශේෂ ආපත්තියට පැමිණ ඇතැයි අනුසම්පන්නේකුට කිව්වහොත් පචිති ඇවැත් වෙයි. ඇවැත නොකියා අසවල් භික්ෂුව මෙනම් දෙයක් කළේ යයි කීව ඇවැත නොවේයි. වරද නොකියා අසවල් භික්ෂුව සංඝාදිසේ සාපත්තියට පැමිණ ඇතැයි කීවද ඇවැත් නොවේ. අසවල් භික්ෂුව ශුක්‍ර මෝචනය කොට සංඝාදිසේ සාපත්තියට පැමිණ ඇතැයි වස්තු ආපත්ති දෙකම ගැන අනුසම්පන්නයෙකුට කිව්වහොත් පචිති වෙයි. භික්ඛු සම්මුතියෙන් දුට්ටුල්ල ආපත්‍ය අනුසම්පන්නයන්ට ආරෝචනය කිරීමට අනුදැනීම භික්ෂුවට නිඳා කිරීම පිණිස හෝ ශාසනයෙහි පිහිටක් නැති වී යාමට හෝ කරන ලද්දක් නොව නිතර ඇවතට පැමිණෙන භික්ෂූන් හික්මවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් නියම කරන ලද්දකි. අනුසම්පන්නයන්ට ආපත්‍ති ආරෝචනය කිරීමේ සම්මුතිය දීමේ කර්ම වාක්‍යයක් නොදක්නා ලැබේ. යම් භික්ෂුවක් නිතර ගරුක ආපත්තියට පැමිණේ නම් ඒ භික්ෂුව ගිහියන්ට ඒ බව ආරෝචනය කිරීමෙන් ලැජ්ජා වී మతు හික්මෙනු ඇතයයි සලකා ඒ භික්ෂුවගේ යහපත පිණිස තුන්වරක්ම අපලෝකණය කොට සංඝයා විසින් කෙනෙකු සම්මත කළ යුතු බව අටුවාවෙහි දක්වා ඇත. දුට්ටුල්ල ආපත්‍ති හැර ලහුක ආපත්තීන් අනුසම්පන්නයන්ට කීමෙන් දුකුලා ඇවැත් වෙයි. යථාකෝ පනානන්ද ඒතරහි බික්ඛු අඤ්ඤමඤ්ඤං ආවුසෝ වාදේන සමුදාචරಂತಿ නඛෝ මමච්චයේන එවං සමුදාචරත්තබ්බං තේරේන ආනන්ද බික්ඛුනා නවකතරෝ බික්ඛු නාමේන වා ගොත්තේන වා ආවසවාදේනවා සමුදා චරිත්තබ්බං නව කත්ත රේන භික්ඛුනා චේරෝ භික්ඛු බන්තේහි වා ආයස්මාති වා සමුදා චරිතබ්බා දීඝනිකාය මහා පරිනිර්වාණ සූත්‍රයෙන් ආනන්දය දැන් භික්ෂූහු ඔවුනොනට ආවුසෝ යන වචනයෙන් කතා කරන්නාහ මාගේ ඇවෑමෙන් භික්ෂූන් එසේ කතා නොකළ යුතුය ආනන්දය ස්තවීර භික්ෂුව විසින් නවක භික්ෂුවට නමින් හෝ ගෝත්‍රයෙන් හෝ ආවුසෝ යන වචනයෙන් හෝ කතා කළ යුතුය. නවක භික්ෂුව විසින් ස්තවීර භික්ෂුවට බන්තේ යන වචනයෙන් හෝ ආයස්මා යන වචනයෙන් හෝ කතා කර යුතුය. මෙය තථාගතයන් වහන්සේ විසින් පිරිනිවන් පාන දිනෙහි පිරිනිවන් මංචකයේ සැතපී ආනන්ද ස්තවීරයන් වහන්සේට වදාරන ලද්දකි. මෙය සිකපදයක් නොවතුදු සිකපදයක් සේම ගරු කළ යුතු කරුණකි. ආවුසෝ ආයස්මා යන මේ වචන ප්‍රිය වචනය. බන්තේ යන ගෞරවයෙන් ආමන්ත්‍රණය කිරීමේදී යෙදෙන වචනයකි. ආවුසෝ යන ආමන්ත්‍රණය කිරීම පිණිස ආවුසෝ යනු ආමන්ත්‍රණය කිරීම පිණිස නගන හඬකි. එහි අර්ථයක් නැත. එමදු අර්ථ විරහිත වචන අන්බසකට නොනැගිය හැකිය. එහෙත් ඒ වචනයට ඇවත කියාද ඇවැත්නි කියාද සිංහලයෙන් අර්ථ දෙති. බන්තේ යනු බවන්ත ශබ්දයට ආදේශයක් වී ආලපනයක වචනයකට සෑදෙන පදයක් යැයි වියර් ව්‍යාකරණ පොත්වල කියවා දක්වා තිබේ. බවන්ත යන වචනයෙන් ජීවත් වන්නාය, දියුණු වන්නාය යන අර්ථ දෙක කියවෙයි. බන්තේ යන වචනයට ස්වාමීනි කියාද වහන්ස කියාද ස්වාමීන් වහන්ස කියාද අර්ථ දෙති. ආයස්මා යනු තද්දිත පදයකි. ආයු අස්ස අත්ථීති ආයස්මා යයි විග්‍රහ කරති. එහි අර්ථය ජීවත් වන තැනැත්තා යනුය. ආයස්මා යන වචනයට ආයුෂ්මත්නි කියාද ආයුෂ්මත් කියාද අර්ථ කියති. මෙකල නවකයන්ට ආයුෂ්මතුන් යැයි මහල්ලෝ කියති. ආවුසෝ යන්න වෙනුවට ආයුෂ්මතා ආයුෂ්මතුන් යන විවහාරද වර්ධ නැති බව කිය යුතුය.